බෞද්ධයා ගුවන්විදුලි දායකත්ව ධර්ම දේශනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේ নমස්කාර පූර්වකව ඉතා ගෞරවයෙන් අපි පිළිගන්නවා සාදු සාදු පින්වත්නි අද දායකත්වය ලබාගත් පින්නතුන් හෝමාගම හබරකඩ පදිංචි සීතා වෙඩිසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා හෝමාගම හබරකඩ බෝධිරාජමාවතේ අංක 390න් 3 දරණ නිවසේ පදිංචි කුසුමාවතී රතුවිතාන මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා මේ දායකත්ව දෙපළ සම්පූර්ණ දායකත්වයකට සම්බන්ධ වෙනවා ඒ පින්වත් පිරිස වගේම බෞද්ධයා ගුවන් විදුලියට සවන් දෙන සමස්ත ශ්‍රාවක පින්නතුන්ට අපි ආරාධනය කර සිටිනවා ධර්ම ශ්‍රවණයේ සඳහා සූදානම් වන හැටියට.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 සත්‍ය ධර්මයන් ශ්‍රවණය කරලා ඒ ධර්මයන්ට අනුකූල අනුගත වෙන විදිහකට තම තමන්ගේ මානසිකත්වයන් සකස් කරගෙන මේ සංසාර කතරෙන් එතර වෙන්න මේද හේතුවක් වේවා කියන අදහසකින් යුක්තව පින්වන්දි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔබට මේ ධර්මයේ ශ්‍රවණය කරන විට තම තමනුත් නුවණින් මේ දහම් කාරණා සමග ඒ සිත් පවත්වගෙන ඉන්න වෙනවා මොකද හේතුව එහෙම නොවුනොත් අපිට අපේ සිත් වෙන වෙන දේවල් අරමුණු කරා එහෙම ගමන් කළහොත් අපිට මේ අතරතුර දේශනා කරන්නට යෙදුනා වූ කොටස් සම්බන්ධව අමතක වීමක් හරි වුණොත් අපිට මේ මානසිකත්වය පවත්ව ගන්න අපහසුකම් ලැබෙයි. පින්වත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් අපට මේ සංසාර දුකෙන් එතර වීම පිණිසම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනවා. ආන්නේ දේශනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය අපි යම් යම් විදිහකට මනා විදිහකට අවබෝධ කරගන්න සමත් වුනොත් අපට පුළුවන්කම ලැබෙයි මේන්න මේ ජීවිතය තුලදී ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කරගෙන මේ සසරෙන් එතර වෙන්න උපකාරයක් ලබා ගන්න. වෙන මේ සංසාර පැවැත්මම දුකයි. මේ සසර පැවැත්මම දුකයි කියලා දේශනා කරන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා එහෙම දේශනා නොකරනෝ නම් අපි හිතන් ඉන්නේ මේ සසර පැවැත්ම කොහොම කියලාද? සැපයි කියලා. බුදුරජාණන් වහන්සේ දුකයි කියලා දේශනා කළත් අපි තවම හිතන් ඉන්නේ කොහොමද? සැපයි කියලානේ. සැපයි කියලා සිතාගෙන හදිසියේදිවත් සම්මතය තුල පොඩි පොඩි දුකක් එනකොට ඒක අතහැරලා වෙන සැපක් ලබන්නේ නැත්නම් කියලා ඒක පස්සේ දුවනවා අපි. හැබැයි එහෙම දුවලා අවසානයේ බලන විට අර මුව මුවෙක් මිරිඟුව පස්සේ දූපු වගේ තමයි අපිට වෙලා තියෙන්නේ. තවම නොලැබුණේ කුමක්ද? සැපමයි. තවම නොලැබුණේ සැපමයි. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේලා මේ දේශනා කරන උතුම් සද්ධර්මය මේ නුවණින් විමසන එක. ඒ නුවණින් විමසලා තමන්ගේ චිත්තසංතානයන් තුල ඒ සකස් වෙන ස්වභාවයන් තමන්මයි අවබෝධ කරගන්න ඕන. ඕපනයිකනේ ධර්මය ධර්මයේ ඕපනයික නිසා තමන්ම තමයි මේක අවබෝධ කරගන්න ඕන. නැතුව පින්වන්දි දැන් අපිට දැන් යමක් දිහා බලලා අහලා එහෙම අපිට කෙනෙක් දිහා මිමි හිතන්න අපහසුයි. තව කෙනෙකුට තව කෙනෙක් දිහා බලලා එහෙම මෙයා සීලවන්තයි, මෙයා ප්‍රඥාවන්තයි, මෙයා සමාධිය ගොඩක් තියෙනවා කියලා එහෙම බාහිරින් බලලා කියන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන බොහෝ කාලයක් එයා ආශ්‍රය කරන්න වෙනවා. හැබැයි තීක්ෂණ නුවණකින්ම ආශ්‍රය කරන්න වෙනවා. එහෙමයි චෙක් කරගන්න වෙන්නේ. දැන් අපි වෙන අය දිහා බලලා ඒ අය මගපල ලබලද හොඳ සිල්වත් අයද සමාධිය බහුලව තියෙනවද කියන එක තෝරන එක නෙමෙයි අපි බලාගන්න කවුරු දිහාද කතා කරන්නකෝ කවුරු දිහාද Taman දිහා බලාගන්න එහෙම තමන් දිහා බලාගන්න විට පින තමන්ගේම සිත තුල තමන්ට දැනේ තමන්ගේ ස්වභාවය. එහෙම නොදැනෙන තාක් මේ දුක්ඛිත සසර පවත්වන වැඩේමමයි කරන්නේ. හැබැයි ඔබ හොඳට නුවණින් මෙන්න මේ දහම් කාරණා ටික විමස ගන්න බලන්නකෝ. පින්නනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය එකම බණපදයක් උනත් කම් නැත ඔබට නුවණ තියෙනවා නම් ඒ විමසන විට සියල්ල ටික අපිට ලබා ගන්නට පුළුවන්. බලන්නකෝ ඒ දැන් ඒ ස්වභාවයේ අපිට ලබා ගන්න නම් ඒ විමසීමේ හැකියාවම තමයි එන්න ඕන. විමසීමේ හැකියාවමයි. එතකොට ඒක පුරුදු කරගන්නකොට අපි තමන් විසින්ම තමන් පරීක්ෂණයට ලක් වෙනවා. තමන්ගේ මනස ස්වභාවය කොහොමද? එහෙම වෙන විටම පින්වත්නි ඔන්න අපි ධර්මයේ තුලයි හැසිරෙන්නේ. අපි බුදුරජාණන් වහන්සේයි දකින්නේ. එහෙනම් ඒ කටයුතු තමයි අපිට ලැබෙන්න ඕන. දැන් එහෙමනම් ඔබ කල්පනා කරන්න ඔබට තියෙන ක්‍රමේ තියෙන්නේ කුමක්ද? දැන් සාමාන්‍යයෙන් පින්වත්නි දැන් ඔබ මෙන්න මෙහෙම හිතන්නකෝ. මේක ප්‍රායෝගික වෙන වැඩපිළිවෙලකට නැත්තම් ඔය අපිට බහුල වශයෙන්ම පින්වත්නි ඔය කියන දේවල් අහන දේවල් වල පොත්පත් කියවලත් යමක් ලබා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අර ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළට අනුගත වෙන්න ටිකක් ඒ කියන්නේ හොඳටම පුරුදු වෙන්නේ ධම්මාන්දම් ප්‍රතිපදාවට අනුගත වෙන්න නම් මානසිකාරයේ යෙදෙන අයමයි. එතකොට පින්වන්දි පොතපතේ තියෙන දහම් කරුණ ධර්මය පෙළදහමේ තියෙන ධර්මය ඊට වඩා වෙනස් ස්වභාවයක එකක් තමයි අපිට නුවණින් විමසනකොට මුණ ගැහෙන්නේ. හැබැයි අර සිද්ධාන්ත වශයෙන් අර වචනෙම තමයි යොදන්න වෙන්නේ. හැබැයි ඒ වචනෙට ගොනු කරන්න බැරි ස්වභාවයක් තමයි හිත තුල ගොඩනගන්නේ. එතකොට ඒක දැනෙන්නේ දැන් පින්වන්නේ සාමාන්‍යයෙන් අපි හිතුවට එළවලුවක රසය දිවට දැනෙන ස්වභාවය අපිට පොතක ලියන්න පුළුවන්ද? ටිකක් ගත්තම් ඇත්තටම අපහසුකමක් තියෙනවනේ. නිවැරදි විදිහටම අපිට වචනයකට ගත්තට ඕන තිත්ත රසයි කියයි පැණි රසයි කියයි. මොනවා හරි එක රසකට අපි පරණ රසයකට අනුගත කරයි. නමුත් ඊට එහා දෙයක් අපිට දැනෙන්න පුළුවන්. එහෙනම් දැන් කෙනෙක් දැක්කට පස්සේ ඔබට දැනෙන දේ වෙන දෙයක්. එයා ගැන කියන දේ වෙන දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම මනස තුල ඒ පහළ වෙන සියල්ල අපිට කියන්න බෑ වචනෙට. එහෙනම් දැන් ඔන්න ඔබ කල්පනා කරනකොට මෙහෙම දෙයක් පින්නවන්නේ. ඒ නිසා දැන් ඔබට මම මේ නිතර නිතර කියන්නේ ඔබ මන්දගාමී වෙන්න එපා. අපි වයස වැඩි. අපි ගොඩක් ඒවා පාඩම් කරලා නැහැ. අපිට මතකෙ හිටින්නේ නැහැ. ඒ එක එක දේවල් ගැන ඔබ එහෙම හිතලා මේ මේ භවය අතහරින්න එපා. දැන් ඔබට වයස වැඩියි කියලා මේ ධර්මයේ විමසන එක අතහැරියොත් ඔබ ඊළඟට කොතන ගිහිල්ලාද මේක විමසන්නේ මෙතන ඔබට මේ අකුරු කියවන්න බෑ ඒව මේතෙන්ට අදාළ එහෙම නෙමෙයි ඔබට තියෙන්නේ පින්වත්නි කියන දෙයක් ඔබට විමස ගන්න පුළුවන්කම තියෙන ලොකු දෙයක් ලැබෙනවා එතකොට ඔබ ඔබ සාමාන්‍යයෙන් හිතන දැන් අපි මෙතෙක් අපි දැන් හිතාගෙන ඉන්නවනේ පින්වත්නි පසළොස්සක පොහොය දවසකට අපි ආරාමෙට ගිහිල්ලා සිල් ගන්නවා. හැබැයි එතන කය වචනය සංවර වීම සීලය සීලය තමයි. ඇත්ත. හැබැයි කය වචනයේ සංවර වීම සීලය කියලා දේශනා කළා බුදුරජාන් වහන්සේ. හැබැයි ඒ සීලයට එන්න ඕන මනසත් සංවර වීගෙනමයි. පින්වත් දැන් අපිට සාමාන්‍යයෙන් දැන් ඔන්න ඔබ කල්පනා කරන මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔබ ඔබ ඔබේ හිත අවංක කරගන්න. ඔබේ සිත දැන් ඔබ සිහිය පිහිටුව ගන්න. ඔන්න ඔබට සිහිය තියෙනව නම් පින්වත් දැන් ඔබට තේරෙන්න ඕන ඔන්න දැන් කවුරු හරි කෙනෙක් අරඹයා හෝ කුමන හෝ දෙයක් අරඹයා දැන් ඔබට කියන්න යෙදෙනවා යම් බොරුවක්. එතකොට ඒක බොරුවක් කියන්න යෙදෙන විට අහන කෙනා හිතයි මේක කුමක් කියලාද? ඇත්ත. නේ දැන් සමහරට ඔබේ ගෙදරට ආවට පස්සේ මොන හරි දෙයක් ගැන ඇහුවොත් දැන් ඔබ කියයි මෙන්න අපි දුම් ගෙදර ඉන්න කෙනෙක් කොයිද කියලා තව කවුරු හරි කෙනෙක් ආවා. වැඩට ගියේ නැති නිසා ආවා හොයාගෙන වැඩපලේ කෙනෙක්. එයා ගෙදර ඉදි දැන් ඔබ කියයි ගෙදර නෑ කියලා හරිවා. ඊට දැන් පිළිගත්තා. ඕගොල්ලෝ ඇත්ත කතා කරන අය කියලා හිතාගත්තා. දැන් එතකොට ඇත්තටම දැන් ඔබේ මනෝභාවය තුළ මොකද්ද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? දැන් ඔන්න ඔබ ඔබ බුද්ධිමත්ද දැන් ඔබ බලන්න ඕන ඔබේ මනස තුල මොකද්ද තියෙන්නේ දැන් කිව්වේ බොරුවක් අන්න බලන්න එහෙම නැත්නම් දැන් ඔබ තව තැනකට ගිහිල්ලා වෙන මොනවා හරි දෙයක් කරනකොට ඔබ යමක් ලබා ගන්න අදහසින් ගිහිල්ලා යමක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්න තැනට ගිහිල්ලා එයා හරි නැති එයාගේ නැති ಗುಣ කිය කියා වර්ණනා කරයි. හරි හොඳයි බොහොම හොඳයි මෙහෙම හැබැයි නැති ಗುಣ කෙනෙක්ගේ කියන එකත් කෙනෙකුගේ තියෙන ಗುಣ නසන එකත් ලොකුම අසත්පුරුෂකම. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එහෙම කරන්න යන්න හොඳ නැහැ. හැබැයි ඔබ හදිස්සියෙදිවත් කෙනෙක්ගේ නැති ಗುಣ දැන් කියයි මේ මහත්තයා හරි හොඳයි මෙහෙම මෙහෙමයි කියලා කියයි. ඒ කියන එක තුල ඒ වචනේ කියනකොටම ඔබ කල්පනා කරන්නකෝ සිහිය තියෙනවා දැන් මගේ මනසේ මොකද්ද ක්‍රියාත්මක. දැන් එයාගේ ගුණේ කියනව ඇත්තටම එයා හිතයි බලන්නකෝ මෙයා මං කෙරේ පැහැදිච්ච තරම් කොච්චර හොඳද කියලා දැන් උන තියෙන ඒවා දෙන්නත් පුළුවන්. දැන් එතකොට ඔබ ඇවිත් තියෙන්නේ එයාගේ ඇත්ත ගුණයක් කියන්න නෙමෙයි. දැන් ඔබේ හිත ඇතුලේ තියෙන්නේ ලෝභ සිතක් වෙන්න පුළුවන්. අර එයාගේ තියෙන මොන හරි දෙයක් අරගෙන යන්න. අන්න බලන්නකෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමක් ඔබ කියන්න උත්සාහ කරනවන ආන්න ඒ කියන්න උත්සාහ කරන වෙලාවේදී තමන්ගේ මනස තුල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද කියලා දැනගන්න පුළුවන් නම් එහෙම දැනගන් දැනෙනකොටම පින්වන්නේ ඔබ ඒක කියන්නේ කියනොද නැද්ද? කතා කරන්න. කියනොද නැද්ද? කියන්නේ නැහැ. ඔයගොල්ලෝ නම් කියනෝනේ. ඕනක කොට්ටුයි කියලා කියලා දායි. මේ නමුත් බුද්ධිමත් කෙනෙක් නම් ඒක කියන්නේ නැහැ. ඇයි කියන්නේ නැත්තේ? එයාට තේරෙනවා නිවන් දකින මාවත කෙසේ හෝ වේවා කියමු සම්මතය තුලත් බොරුවක් කිව්වොත් අකුසල කර්මයක්. අකුසල කර්මයක් කළොත් විපාක. සතර අපායන් නරක තැන්වල විපාක. ඒ විපාකයට බයෙන් හෝ අරක නොකියන්න පුළුවන්. මතක් වෙනකොට මගේ හිතේ තියෙන්නේ මෙහෙම දෙයක්. ආන්න දැන් එතකොට කියන්නේ නැතුව අරිනවා. ඒ හැබැයි එයා ඒක කියන්නේ නැතුව අරින්නේ අකුසලයට බයයි. හොඳට නුවණින් විමසන්න මේ කියන එයා ඒක කියන්නේ නැතුව හරින්නේ අකුසලයට බයි. දැන් එතකොට අපිටම තව කෙනෙක් මේ ගියා මේ ගෙදරකට. ගියාට පස්සේ ඒ ගෙදර අපිටම එක්කෙනයි දෙන්නයි කවුරු හරි ඉන්නේ. ඊට පස්සේ ඒ ගෙදර තියෙන බඩුවක් හොරකම් කරගෙන එන්න ගියේ. දැන් ඒ සිතිවිල්ල තියෙන කවුරු ළඟද? ගෙදර ඉන්න කෙනා ළඟද? කතා කරනවා අතේ. ගෙදර ඉන්න කෙනා ළඟ නෙවෙයි යන කෙනා ළඟනේ. යන කෙනා ළඟ ඒ ගෙදර තියෙන මොන හරි දෙයක් හොරකම් කරගෙන ඉන්න යන්නේ. හැබැයි දැන් ගෙදර කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ දැන් අරය කියනවා මේ අන්න ගෙදර ලිඳ ළඟ ශබ්දයක් ඇහුණා බාල්දිය වැටුණාක් දන්නෙත් නෑ ලිඳට. දැන් එයා උපක්‍රමයක් කිව්ව දැන් අරය මෙයා ගැන විශ්වාසයක් තියෙන දැන් එතෙන් දැන් අර වචන ටික කිව්වේ මොකද? මෙයා මෙතනින් යවා ගත්තොත් මෙතන තියෙන භාණ්ඩේ හොරට ගන්න පුළුවන්. දැන් ඔබ සරලක දැන් ඔය වගේ උපක්‍රම අනන්ත ඔබ කරලා තියෙනවනේ. නේ? ওই වගේ වැඩ අනන්ත කරලා තියෙන්නේ. එතකොට එහෙම යදුව ඒ යොදන කොටම ඔබේ සිතේ තියෙන්නේ මොකක්ද දැන්? ආ නර භාණ්ඩේ හොරා ගැනීමේ චේතනාව. ඒ සොරා ගන්න ඕනකම නිසා දැන් අරයා වෙන උපක්‍රමයකට හසු කරලා. දැන් අන්න ඔබේ මනෝභාවය බලන්න. දැන් ඔබේ මනෝභාවය තුල තියෙන්නේ හොර චේතනාවක්. දැන් මේ චේතනාව තියාගෙන දැන් අරක උස්සන්දත් පුළුවන්. අරගෙන යන්නත් පුළුවන්. අන්න එතෙන්දී ඒ ඒ චේතන. හැබැයි එතකොට ඔබට සම්මතේ හරි සිහියක් තිබ්බොත් සාමාන්‍ය සිහියක්. මොකද සාමාන්‍ය සිහිය කියන්නේ පිම්පව්වත් පිළිගන්නවා නම් ඔබ ඔබ පිම්පව්වත් පිළිගන්නවා නම් දැන් මේ සොරකම කළොත් මට විපාක එනවා. මේ එන විපාකයේ හිතකර එකක්ද අහිතකර එකක්ද? අහිතකරයි ඒ නිසා මේව විපාක විඳින්න නම් මට බෑ කියලා ඒක නොකර ඉන්න පුළුවන්. හැබැයි ඔන්න ඔය විදිහමයි පින්වනේ තමන්ගේ මනස බලන්න. මම සාමාන්‍ය උදාහරණයක් ගත්තේ ඔබ කරන කියන හැම දෙයකම ওই විදියට මනස චෙක් කරන්නකෝ දැන් ඔබට මම මේ ප්‍රායෝගික කරගන්න පුළුවන් මේ අපේ අම්මා තාත්තලාට කරගන්න පුළුවන් ක්‍රමයක් මේ කියන්නේ ඔබ සාමාන්‍යයෙන් gederedi කෑම ටික බෙදනවනේ. නේද? කතා කරන්න. දැන් Tamange දරුවෝ අපිනමු දැන් ඕගොල්ලෝන් gedera පාඩම් කරන්න ඇවිත් ඉන්න වෙන පුතෙකුත්. දැන් ඕගොල්ලන්ගේ පුතත් ඉන්නවා. එහෙම ඉන්න වෙලාවට දැන් මේ අපේ අම්මලා ගිහිල්ලා දැන් කැම ටික බෙදනවා. බෙදනකොට බලන්න දැන් මේ බෙදනකොට සමහර විටක හොඳ එළවලුවක් දෙකක් තිබ්බොත් තමන්ගේ පුතාගේ පැත්තට පුංචි බරවීමක් වෙයිද? අනිත් පැත්තට පුංචි අඩුවීමක් වෙයිද? එහෙම නැත්නම් පුතාගේ බත් එක ඇතුළෙම වත් වෙන මොනවා හරි එකක් තියලා ඒකෙන් වහලා එහෙම තියයිද? දැන් එතකොට අන්න බලන්නකෝ. ඒ අම්මා දෙන්නටම සමාන ස්වරූපයෙන් පෙනී සිටී. ඒත් කෑම ටික බෙදන්න ගිහිපු වෙලාවේ ඒ අම්මා අල්ලගත්ත තමන්ගේ පුතා. හිතෙන් අල්ලගෙන ඉවරලා දැන් කරන්නේ මොකද්ද? ආන්න තණ්හාවෙන් පුතා අල්ලගෙන දැන් මෙන්න කරන ක්‍රියාව තුලත් පුතේ පැත්තට බර වෙන දැන් අර කෑම ටික වැඩියෙන් බෙදන විට පුතාගේ පිඟානට අම්මාගේ සිතේ කුමක්ද තියෙන්නේ බලන්නකෝ නන්දි රාගේ වැඩි වෙලානේ තණ්හාව වැඩි වෙලානේ ඒ අම්මා දැනගත්තනම් අර පුතත් පුතෙක් නෙවෙයි කියලා දෙකට සමාන විදිහකට බෙදන්නවත් පුළුවන්කම තිබුණා. අර මොන කෑම ටික බෙදන්න තිබ්බා. දැන් එහෙත් ඒ අම්මා බලනු ක්‍රියාව කරනවා ක්‍රියාව තුළ තණ්හා බරිත හිතක් හදාගෙන ක්‍රියාව කරන්නේ. බලන්නකෝ. දැන් ඔබට පින්වත්නි ඔන්න එහෙමනම් ওই විදිහට කටයුතු කරනකොට ඒ කරන දේවල් තුල සතර දැන් සොරකමක් කළොත් බොරුවක් කිව්වොත් ප්‍රාණඝාතයක් කළොත් ඒක තුල සතර පායට යනවා කියන බය කර්මයේ කර්මඵලවත් පිළිගන්නව නම් ඔබ කර්මයේ කර්මඵලවත් පිළිගන්නව නම් ඔබ ඕක කරන එක නැති වෙයි. එතකොට පින්වත්නි හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පරමාර්ථ ලෝකයේ තුල ඔయిత වෙනස් දෙයක්. දැන් සම්මතයේ තුල ඔබ ඔය කටයුත්ත කරන විට ඔබේ සිහිය තියෙනවනම් මේ කුමකටද කරන්නේ? මේ මේ ක්‍රියාව කරන විට මගේ මනස තුල මනෝභාවය තුල ක්‍රියාත්මක වෙන පහළවන විතර්ක මොනවද කියලා හඳුන ගන්නකොට ඔබේ කටෙන් අතෙන් ඇඟෙන් ওই කරන ක්‍රියාවන් ටික වෙනස් වෙයි. එතකොට එහෙම වෙනස් වෙයි සතර පායට බයේවත් මේ සම්මතයට සාපේක්ෂ බලුවොත්. ඊළඟට ඔබ සමහර විටක යමක් පූජා කරන්න පුළුවන් පුඤ්ඤසිතක් තියාගෙන. එතකොට ඒක සුගති උපතේකට හේතු වෙනවා. හැබැයි ලෞතර බුදුරජාන් වහන්සේ ලෝකෙ පහළ වෙලා දේශනා කරන්නේ ඔබට සතර අපායට යනව කියලා බයේ යම් දෙයක් කරන්න එපා කියන එකට නෙමෙයි. සුගතියට යන්න කියලා යම් දෙයක් කරන්න කියලාවත් නෙමෙයි. ඒ දෙකම මහණෙනි නැවත ඉපදීම උරුම කොට තියෙන ඒවා. සුගතියට ගියත් දුකතියට ගියත් කර්ම විපාක පළ දෙනවා. නැවත ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්නේ නැවත නූපදින්න හේතු වෙන දහමක්. පින් කරන්නවත්, පව් කරන්නවත්, කර්ම කරන්න කියන එකක් නෙමෙයි. කර්ම නිරෝධය පිණිස යන වැඩපිළිවෙලක උන්වහන්සේලා දේශනා කරන්නේ. එතකොට උන්වහන්සේලා දේශනා කරන කර්ම නිරෝධය වෙන වැඩපිළිවෙල. දැන් එතකොට එතකොට දැන් ඔන්න ඔබට ප්‍රශ්නයක් තියෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් මේ ධර්මය තුල ඔන්න පිම්පව් පිළි අරගෙන ඉන්න පුච්චලය කරන්නේත් කායික ක්‍රියා වාචසික ක්‍රියා ওই විදිහට. මනස පේනවද? දැන් යම් කෙනෙක් ධර්මයක් දේශනා කරයි. සමහර විටක ඔබ සිතයි මඟ බලලපු කෙනෙක් කියලා. නමුත් මනස දකින්න ඔබට පේන්නේ නැහැ. දැන් ඕයත්තු ගිහිල්ලා පසළොස්වක පොයවල් වලට සිල් අරගෙන මේ සීලාදී ගුණධර්ම පුරාගෙන ඔබත් ඉන්නවා. සමහර විටක හිතයි මගපල ලබලා කියලා තව කෙනෙක්. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා ඒක සමාදම් වෙලා වරද කරන්නව වුණ වෙලාවට වරද කරනවා. අන්න බලන්න වරද කරන්නව වුණ වෙලාවට දැන් එයා ශික්ෂාපද සමාදම් වෙලා. වරද කරන්න වුණ වෙලාවට වරද කරයි. අරය වරද කරන්නා වුණ වෙලාවට වරද නොකරයි. දැන් මේ කියන තේ තේරුම් ගන්න දෙන්නෙක් අපි දුන් ශික්ෂාව සමාදෙනලා පොය දවසේ. එක්කෙනෙක් එයාට වරදක් කරන්න අවස්ථාව යෙදුන එයා වරද සමහර විට කරයි. සතර පායතියයි. ඒ ගැන බයක් නැතුව කරයි. අනිත් කෙනා වරද නොකරයි. මොකද නොකරන් සතර පායට බය නිසා නොකරයි. එයා සුගතිය ගැන හිත පිහිටුවගෙන අයියෝ ඊට වඩා හොඳයි මේ සුගතියට යන්න පුළුවන් ඔය වගේ දෙයක් නොකර හරියොත් කියලා පව් කියලා හිතලා නොකර හරි. හැබැයි අරය ඒ දේ කිරීම මෙයා ඒ දේ නොකිරීම ඒ දෙකම පින්වත්නේ කර්ම. ඒ දෙකම නැවත උපත. අරක දුගති උපතක් මේක සුගති උපතක්. හැබැයි දැන් ඒ දෙන්නේ ක්‍රියාපටිපාටවල වලදී දැන් ඔන්න ඔබ මෙහෙම චෙක් කරයි. ඔබ හිතයි අයියෝ අර වචනෙන් බොරු කියන සොරකම් කරන ප්‍රාණඝාතාදී කරන කෙනා නම් එයා නම් ඉවරයි එයා නම් වැඩක් නැහැ කියලා ඔබ කෙලිම තීරණය කරයි. ඒ පැහැදිලිවම පේනවනේ. මේ PNS දෙකටත් පැහැදිලිව පේන නිසා එහෙම කරයි. දැන් අනිත් කෙනා දිහා හැරිලා කියයි එයා නම් ඒ මුකුත් කරන්නේ බොහොම ශ්‍රේෂ්ඨ සම්පන්නයි. හරිම හොඳයි. ඒ ආනන්ද නිවන් දැකීම කියලා. නමුත් අන්න බලන්නකෝ දැන් ඒ දේ නොකල ඇරලා ඒ සිල්පද ආරක්ෂා කරමින් ඉන්න ඒ පියවරු මෑණිවරු ළඟ තියෙන සිහිය මොකද්ද? මේවා හොඳ නැති ඒවා අපුඤ්ඤාබී ඒවා එහෙනම් අපි පින් වැඩෙන දේවල් කරන්න ඕන හොඳ තැනක උපදින්න ඕන කියලා ඒ හිත කුයි ඒගොල්ලෝ ඒගොල්ලෝ ඒ හිත පවත්වා ගනිමින් පව් කරන්නේ ඒ හිත පවත්වා ගනිමින් අන්න එතකොට හැබැයි මෙයා ඒ හිත පවත්වා ගනිමින් පව් කරන්නේ නැහැ. අරයා පව් කරනවා. පව් කරන කෙනාට සාපේක්ෂව මෙයා බොහොම කියන්න හොඳයි. එයාට සාපේක්ෂව. හැබැයි මෙයාට තවම දහමක් ලැබුණේ ලැබිලද නැද්ද? කතා කරන මතේ. ලැබිලද නැද්ද? ලැබිලා නැහැ. තවම එයාට ධර්මයේ ලැබුණේ නැහැ. ඇයි මෙයාට මුකුත් නොලැබුණ නිසා නේ මෙයා පවුත් කරන්නේ? දැන් මෙයාට යම් සම්මතය තුල දෙයක් ලැබිලා තියෙනවා. ඒත් ලෞතුරා බුදුරජාන් වහන්සේගේ දහමක් තව මෙයාට ලැබුණේ නෑ. ඇයි ඇයි ලැබුණේ කියන්නේ? දැන් ඔබ කල්පනා කරන්නේ. ඇයි ලැබුණේ කියන්නේ කොහොමද? මෙයා දැන් සිල් රකින්නවනේ. ප්‍රාණඝාතය කරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, මේ බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ. දැන් මේව කරන්නේ නැහැ ඔව් ඇත්ත. නමුත් ඒව එයා නොකර ඇරලා ඉන්න තැන එයාගේ මනස බලන්නේ ධර්මයේ ඕපනයික නිසා එයාගේ මනසින් තමන්ම තමන් චෙක් කරන්න. චෙක් කරනකොට එයා එය නොකර ඇරලා තියෙන්නේ සතර අපායට බයි දිව්‍ය ලෝක යන්න කැමැත්තෙන්. ඒ කියන්නේත් එයා කරලා තියෙන්නේ පුණ්‍ය කර්ම ටික. විපාක ලැබෙනවා. විපාක ලැබෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් සැබෑ ශ්‍රාවකයෙක් වුණොත් පින්වත්නි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝන් ඒ ශ්‍රාවකයන්ගේ මානසිකත්වය ඊට වෙනස් අන්න බලන්නකො දැන් ඔබ සියුම්ව දැන් චෙක් කරන්න එන්න ඔබ දැන් සිහියට ගන්න අන්න ශික්ෂාපද සමාදන් වෙලා පුණ්‍ය පැත්ත අනුමෝදන් වෙච්ච එක්කෙනෙක් ඉන්නවා ශික්ෂාපද සමාදන් වෙලා ලෝකෝත්තර මාර්ගයට අනුගත වෙච්ච කෙනෙක් ඉන්නවා. හැබැයි දැන් ඔබට ඔබ අශෘතවත් පෘ탁ජනයෙක් නම් ඔබට මේ දෙන්නා බේරගන්න බෑ. බේරගන්න බෑ කියන්නේ වෙන් කරගන්න බෑ. ඔබට හිතෙන්නේ සමහර විටක ලෝකෝත්තර මාර්ගයේ යන කෙනාටත් වඩා පුණ්‍ය පැත්තේ යන කෙනා හොඳට කය සංවර කරගනිමින් වැඩි නොකරමින් ඉඳී. හැබැයි මානසික අපේ තියෙන්නේ දිව්‍ය ලෝකයක මනුස්ස ලෝකයක උපදින්න. හැබැයි ලෝකෝත්තර මාර්ගයේ යන කෙනාගේ ඒත් අර ක්‍රියාව එකමයි. මෙයත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ, එයත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ. මෙයත් සොරකම් කරන්නේ නැහැ, එයත් සොරකම් කරන්නේ නැහැ. මෙයත් බොරු කියන්නේ නැහැ, එයත් බොරු කියන්නේ ඒ ඒ බාහිරට පේන කරන ක්‍රියාවන් ටික එකයි. හැබැයි දෙන්නාගේ ඇතුලේ මානසිකත්වයන් සැබවින්ම කියන්න. කියන්න. වෙනස්. දෙන්නාගේ මානසිකත්වයන් වෙනස්. මේ සම්මත ලෝකයේ තුල පුණ්‍ය පැත්ත සිදු කරන කෙනාගේ නැවත උපත බලාපොරොත්තුෙන් දිව්‍ය ලෝකයක් බලාපොරොත්තුෙන් ජාති දුකක් බලාපොරොත්තුෙන් මරණ දුකක් බලාපොරොත්තුෙන් ලෙඩවීමක් බලාපොරොත්තුෙන් ඒව බලාපොරොත්තුෙන් එයා එහෙනම් යම් එහෙනම් අනිත් ඒකට වෙන වචනයක් කිව්වොත් යමක් ගන්න හිතාගෙනයි එයා සිල් රකින්නේ. යමක් බලාපොරොත්තු වෙනුයි එයා සිල් රකින්නේ. ඒ කියන්නේ ලෝකයක් අරමුණු කරගෙනයි එයා සිල් රකින්නේ. නමුත් ලෝකෝත්තර මාර්ගයට පිවිසුණු කෙනත් ඒ සීලයම රකින්නවා බලන ඔබට එහෙම පෙනෙයි ඒ එයාගේ මානසිකත්වයේ තුල එයා නැවත උපතක් පතන්නේ නෑ එයා ප්‍රාණඝාතය නොකර අරින්නේ පව් නිසා නෙමෙයි සොරකම් නොකර අරින්නේ පව් නිසා නෙමෙයි ආන්න බලන්න. දැන් මේ දෙන්නාගේ මානසිකත්වයන් දෙකේ වෙනස බලන්න. මෙයා පව් නිසා සුගතියට යන්න කරන්නේ ලෝකෝත්තර මාර්ගයේ ඉන්න කෙනා පව් කියලා සලකලවත් පින් කියලා සලකලවත් නෙමෙයි. එයා දකිනව මෙතන බොරුවක් හෝ හොරකමක් හෝ කේලමක් හෝ කියන්න හේතු වෙච්ච හේතුව දකිනවයා. ඒක දකිනකොටම එයා දන්නවා මේ අනිත්‍ය වූ ලෝකය තුල අනිත්‍ය වූ සංස්කාරයන් ක්‍රියාත්මක වෙන තැනක දැන් අපි කුමක්ද කරන්න හදන්නේ කියන යථාර්ථය දකින විටම එයාගේ මනෝභාවය තුලින්ම බොරුව කියන හිත නැති වෙනවා මනස ඇතුලෙන්ම ඇතුලෙන්ම බොරුව කියන දේ නැති වෙලා යනවා ඇතුළෙම එයා එතන එයා ඊට පස්සේ එයා අර වගේ ආරුඩ කරගත්ත සීලයක් එහෙම නෙමෙයි රකින්නේ. එයා සීලය ආරක්ෂා වෙනවා. හැබැයි එයා සීලය ආරක්ෂා කරන්නේ මනෝභාවය තුලින්ම මනස තුලින්ම ක්‍රියාත්මක වෙනවා. ඒක නොකරන්නා වූ සිතම පව් කිරීමෙන් වැළකී සිටීම තමයි සම්මතය තුල සීල් රකින්න කෙනා ඉන්නේ. පව් කිරීමෙන් වැළකීම. නමුත් ලෝකෝත්තර මාර්ගය තුල යන කෙනා වැළකීම පිණිසම නෙවෙයි පව් නොකරන්න ඕනම කියන හිත මෙයාට එයාගේ තුල ක්‍රියාත්මක වෙනවා. ඔන්න බලන්නකො එතෙන්දී එකම විදිය කායික ස්වභාවයෙන් අපිට පේන්නේ ඒ ගුණ ධර්ම රකින්නකොට හැබැයි ඒ දෙන්නගේ මානසිකත්වයන් නම් පුදුම විදිහටම වෙනසක් තියෙන්නේ. මෙයා ඒ දේ තණ්හාවෙන් අල්ලගෙන කරනවා. අරයා ඒ දේ තණ්හාවෙන් අල්ලගෙන නෙමෙයි. දැන් මේ ලෞකික මාර්ගය තුල ඉන්න කෙනා දානයක් දෙනවා. පින් සලකාගෙන විවිධ විවිධ විදිහට කටයුතු කරමින් දෙනවා. මෙයා දානයක් දෙනවා. ඒක ක්‍රියාවක්සේ සලකා දී යුතු දෙයක්සේ සලකා කරනවා. එතකොට අරයාගේ සිත තුළ මේ දානේ දීමෙන් නැවත හොඳ තැනක උපදින්න කියන හිත පහළ වුණොත් තණ්හාවක් මෙයාගේ හිත තුළ එහෙම නැවත උපදින්න කියන අදහසක් පහළ කරන්නේ නැහැ. ඇයිද පහළ නොකරන්නේ? එයා දකිනවා මේ ආයතනයන්ගේ පහළවීම කියන්නේ ස්කන්ධයන් ටිකක පහළවීමයි. ස්කන්ධයන්ට ඒක පහළවීමක් නේද අපි මේ සත්ව පුජ්‍යල සංකල්ප විදිහට අරගෙන තියෙන්නේ. එහෙනම් සත්ව පුජ්‍යල සංකල්ප විදිහට අරන් තියෙන මේ ටික නේද? ඒ තුල එයා මේ ස්කන්ධ ටිකක් කියලා දකිනකොටම සත්ව පුජ්‍යල සංකල්පය තුල දුර වෙලා ගිහිල්ලා. එහෙම දුර වෙලා ගිහිපු තැනක එයාට සත්වෙක් පෝෂණය කරන්න 아무තු දෙයක් කරන්න ඕනේ බොරුවක් කියලා කවුද රකින්නේ හොරකමක් කරලා කුමක් ආරක්ෂා කරන්න කියන දේ යාට පහළ වෙනවා. ඒ නිසා අන්න එහෙනම් ඔබ කල්පනා කරන්න පින්වන්නේ ඔබ යමක් කරන විට කියන විට හිතන විට මනස තුල සිදුවන ක්‍රියාදාමය බලන්න. ඒ මනස තුලම ක්‍රියාත්මක වෙන්නෙම සැබවින්ම එවැනි දෙයක් නම් ඔබ සාර්ථකයි. ඒ කියන්නේ දැන් ඔබට පින්නවා දැන් සමහර උදවිද මෙහෙම හිතන්නකෝ තව උදාහරණයක් මම කියන්නේ. ඔබ කල්පනා කරන දැන් සමහර විට ඔබට තියෙන්න පුළුවන් ලස්සන වටිනා වාහනයක්. ඊට පස්සේ තවත් කෙනෙකුටත් තියෙනවා වටිනා වාහනයක්. දැන් ඔන්න බලන්නකො ඔය දෙක පරිහරණය කිරීමේදී ලෞකික මගේ ඉන්න කෙනා ලස්සන වාහනේ පාවිච්චි කරන විට එයාගේ හිතේ තියෙන වාහනේ යනකොටත් ඒකෙන් ගිහින් වහිනකොටත් අනිත් අයට මං ආවේ මේ වගේ හොඳ වාහනයක කියලා නිකන් ඒක දැන් කියන්නේ නැහැ. දැන් Tamange මනසේ තියෙනවා මං ගිහින් බැස්සේ හොඳ වාහනයක කියන හැඟීම ඇතිකරනද. නමුත් ලෝකෝත්තර මාර්ගික යන කෙනත් හොඳම වාහනයක් පාවිච්චි කරන වෙන්න පුළුවන්. හැබැයි එයා වාහනේ පාවිච්චි කරන්නේ Tamanට ගමන යන්න විතරයි ගිහින් එතෙන්ට බැස්සා මාන්නයක් හිත තුල නෑ මම ආවේ වටිනම වාහනයකින් ඕගොල්ලොන්ට නැති වාහනයකින් කියන හිතක් ඇතුළෙම යාගේ හිත ඇතුළෙම ඒක නෑ. අනිත් කෙනා නම් එයාගේ සිත තුළ තියෙන්න පුළුවන් එහෙම. නමුත් දැන් අපි මේ දෙන්නම දැන් වටින වාහන දැන් ලෞකික මාර්ගයේ සිල් රකින්න කෙනත් ලෝකෝත්තර මාර්ගය යන කෙනත් දැන් මේ දෙන්නට තියෙන කියලා හිතන දැන් හොඳ වටිනා වාහන දෙකක්. මේ දෙකේ ලෞකික මාර්ගයේ යන කෙනා වාහනේ යන්නේ මාන්නේ. වාහනේ හරි වටනවා අතපත ගගා ඉන්නේ කාටවත් අල්ලන්න දෙන්නේ නැහැ සීට් එකක උරයිත් දන්නෙත් නැහැ. ඔහොම කී හිත හිත හරි ප්‍රවේශමෙන් එයා පරිහරණය කරනවා. නිදාගත්තත් ගිහින් බලනවා හුරු වර්ගනේ යයිත් දන්නෙත් නැහැ. හීනනුත් කල්පනා කරනවා. නේ ගමනක් ගිහින් බැස්සට පස්සෙත් අර විදිහේ සීතවිලි පහළ වෙනවා. හැබැයි මෙයාගේ ළඟ තියෙන්නේ මොකද්ද? ගමන යනවා. ඒක විනාශ කරන්නේ නැහැ. ආරක්ෂා කරනවා. ඇත්ත තමයි. හැබැයි ආරක්ෂා කරනවා ඒක තුල මානසිකත්වයේ පැවැත්ම වෙනස්. හැබැයි දැන් බලන්න ඔය දෙන්න දිහා බලාගෙන ඉන්නව පින්වත්නි වෙන කට්ටියක්. වෙන කට්ටියක් බලාගෙන. බලාගෙන ඉඳලා ඒගොල්ලෝ කියනවා දැන් ඒගොල්ලෝ මනිනව අර දෙන්නම කොහොමද? කොහොම කියලාද හිතන්නේ? දෙන්නම එකයි. ඔන්න බාහිරින් ඉන්න කෙනෙක් හරි ඉතින් දැන් දෙගොල්ලම හරි මෙයත් දැන් හොඳම සැප වාහනය කරයත් හොඳම සැප වාහනය දෙන්නම හරි ඉතින් ඔය දෙන්නම ළඟ ඇති සීලකුත් නැහැ කියලා තමයි ඒ සමහර කෙනෙකුට හිතන් ඉන්න ඕනේ දහම තුල හැසිරෙනවා නම් දුෂ්කර ප්‍රතිපත්තියක ඉන්නම ඕන කියලා. එහෙම එකක් නෑ පින්නන්ද. ඒක අන්තයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඔබට මේ සද්ධර්මය හොඳින් අවබෝධයක් වෙනවා නම් ඔබට මේ ලෞකික සැප සම්පත් විඳින්න පුළුවන්. විඳින්න පුළුවන් විඳවන්න එපා. කියන දේ තේරුණේ? දැන් අපි ඒක විඳවනම කියන්නේ දැන් දිගටම අල්ලගෙන අල්ලගෙන හිත තුලම පවත්තනවනේ. ඒ සිත පවත්තන්න නැතුව ඒ වැඩේ කරන්න පුළුවන්. අන්න බලන්න දැන් බැලූ බැල්මට අර වාහන දෙකම පාවිච්චි කරන දියා බල්ලා දෙන්නම එකකම ගොඩකට දාන්න පුළුවන්. නමුත් පින්වත්නි දැන් මේ ලෝකෝත්තර මාර්ගය ගමන් කරන යම් පුජ්‍යලෙක් ඉන්නවනම් ඒ පුජ්‍යලෙගේ මානසිකත්වය තුල ඒ අර වාහනේ තුල ගියා කියලා එයාගේ මානසිකත්වය තුල ඒ වාහනේ අල්ලගෙන නෑ. අනිත් කෙනා අල්ලගෙන ඉන්න පුළුවන්. අන්න බලන්න. අන්න එහෙනම් දැන් කල්පනා කරන්න පාවිච්චි කරන බඩු භාණ්ඩ වල ලෝභයක්වත් ආසාවක්වත් නැහැ. පාවිච්චි කරන භාණ්ඩවලවත් බාහිර ද්‍රව්‍ය තුල තණ්හාවක් නැහැ. බාහිර ද්‍රව්‍යවල ඇලීමක් උපාදානයක් නැහැ. එහෙනම් තණ්හාව ඇලීම උපාදානයේ තියෙන්නේ කොහෙද? කොහෙද කොහෙ තියෙන්නේ තමාගේ සිත තුලයි අන්න බලන්න එකම ලස්සන සුඛෝපභෝගී භාණ්ඩ දෙක වාහන දෙක ලෝකෝත්තර මාර්ගය යන කෙනයි ලෞකික මාර්ගයේ ගමන් කරන කෙනයි ඒ වාහන දෙක පාවිච්චි කරන දෙන්නගේ චිත්ත સંතානයන් තුල ක්‍රියාත්මක වන සිතුවිලි වෙනස් ලෞකික මාර්ගයේ යන කෙනා හරිම ආඩම්බර අනර්ග වස්තුවක් සේසලකා ක්‍රියාත්මක කරයි අරය නිස්සරණ ප්‍රඥාවෙන් ඒක ගමනක් යන්න විතරක් අවශ්‍යතාවයෙන් විතරක් ඒක පාවිච්චි කරයි. අන්න බලමු. එතකොට ඒ දෙන්න අතර වාහනේ තණ්හාව නෑ, සිත්වලයි තණ්හාව තියෙන්නේ. ආන්න බලන්න ලෝකෝත්තර මාර්ගේ යන කෙනා තණ්හාව දුරු වෙන විදිහකට ඒක පාවිච්චි කරනවා නම් ආන්න බලන්නකෝ එයාට මේ සසරෙන් ඈතර වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසා පෙන්වන්නේ මේ බුදුරජාන් වහන්සේ දේශනා කළ දහමම තියෙන්නේ මානසිකත්වයේ තුලින් බලන්න. අපිට වෙන කය සංවර කරන එක හොඳයි. එහෙම නැතු ඒ බාහිරින් ඒ දේවල් පෙන්නුව පෙන්නුව කියලා ක්‍රියාත්මක වෙන්නේ නෑ. තමන්ගේ මනසම බලන ඔබට පුළුවන් නම් මේ ජීවිතේදී ඔබට මේ ධර්මයේ යම් අවබෝධයක් ගන්න පුළුවන් මනස අධ්‍යයනය කරන්න. මනස අධ්‍යයනය කරන්න කියලා ඔබ මේ ලොකු ලොකු දේවල් කරන්න යන්න ඕනේ දැන් බලන්න gedara ඉඳලා gedaredi ඔබ මහත්ය වැඩට ගිහින් ඇවිල්ලා කෑම එක බෙදලා ගිහින් දෙන විට බලන්න සිත තුල තියෙන්නේ කුමන හිතක්ද මහත්ය ප්‍රමාද වෙලා ආපු එකට බනින්න බෑ බැන්නොත් ගහක් දන්නේ නේ ඒක නිසා ඒ බනින්නේ නැතිව ඔබේ හිත තුල ක්‍රියාත්මක දැන් කාය දුස්චරිතයට වචී දුස්චරිතයට නෑවිල්ලා ඇතුළ කුණු වෙලාද කියලා බලන්න. ඇතුළ කුණු වෙලා කියන්නේ ප්‍රමාද වෙලා ආපු එකට දැන් ඔබේ හිතේ යටින් තරහක් තියාගෙනද කෑමක බෙදලා ගිහින් දෙන්නේ. නැත්තම් ප්‍රියමනාප විදියටද බෙදලා ගිහින් දෙන්නේ බලන්න මනස. කොච්චර වටිනවද බලන්නකෝ. ගෙදරට යමෙක් එන විට බලන්න ඔබේ සිත ආපු එකට ප්‍රසාදයිද අප්‍රසාදයිද මධ්‍යස්ථයිද එහෙම තමන්ගේ ඔබ මුල් අධීරයේදී ක්‍රියාත්මක වෙන්න පිරිනන්දි පුළුවන් නම් කරන කියන කටයුතු වල කරන මේ මේ බලන්න කරන කටයුතු කියන කටයුතු සිතන කටයුතු ඔය තුනේදී සාමාන්‍යයෙන් වචෙක් කරන්නකො හිතේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා පුදුම වටිනකමක් එනවා පින්නවනේ. පුදුම විදිහට රැකවරණයක් එනවා. ඔබට දැන් කවුරු හරි යාළුවෙකුට කතා කරනවා ගමනක් කියන් කියලා. ඒ යාළුවෙකුට එන්නකො මාත් එක්ක ගමනක් යන්න. එතකොට ඔබ කල්පනා කරන ඒ යාළුව ගමනට එක්කරගෙන යන්නේ සැබවින්ම ඔබේ මනස තුල මොකද ක්‍රියාත්මක වෙන්නේ? ආරක්ෂාව පිණිසද එක්කරගෙන ගිහලා මට කරන් තියෙන වැඩක් තියෙනවා මම ඒක යාට පවර්ලා යාට කියලා කරව ගන්නද ගෙනියන්නේ කියන එක තමන්ගේ හිත දකින්න. හරියට වටිනවා පින්වන්නේ තමන්ගේ සිත තමන්ට දැන දැක ගන්න පුළුවන් වුණොත්. ඔබට බැරිද මෙහිමත් දීනි කරගන්න. එහෙම නැතුව ඔය සියලුම දේවල් කටපාඩම් කරත් එළි වෙනකන් රැ වෙනකන් බන ඇහුවත් ඉතින් ඔතනම තමයි. ඔතනින් වෙනස් වෙන්නේ නැහැ. කිසි විටකවත් වෙනස් වෙන්නේ නැහැ. බය වෙන්න එපා දශමයක්වත්. කොහොමවත් වෙනස් වෙන්නේ නැහැ. ওই ස්වභාවය දකින්න නැත්තම්. ඔබ දැන් සීලය රකින්නව නම් හිත තුල බලන්න ඒ ක්‍රියාත්මක ස්වභාවය. ඒ ඒ තන වර්තමානයේ තුලයි බලන්නේ මේ අතීතේ ඒකාන්තයක් අනාගතේ තවාන්තයක් වර්තමානයේ මෙතයි. මධ්‍යමද මම ඔබට මේ උදා කරලා දෙන්න හදන්නේ මෙතම පිළිවෙතක්. මධ්‍යම ප්‍රතිපදාවක්. ඒ කියන්නේ දුකෙන් නිදහස් වෙන මගක්. එහෙනම් දැන් නුවණින් විමස විමස බලන්න වර්තමානයේ තුල ක්‍රියාත්මක ස්වභාවය බලන්න. ඒ හිතේ ස්වභාවය විතරක් අඳුර ගන්නකොට ඔබ එතනින් නිදහස් වෙනවා. ඔබට සිහිය තියෙනවා නුවණක් තියෙනවා තව ටිකක් විමසනකොට පටිච්චසමුපාදන විදිහට බලන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය විදිහට බලන්න පුළුවන්. පංච උපාදානස්කන්ධ විදිහට බලන්න පුළුවන්. අනිච්ච දුක්ඛ අනාත්ම විදිහට බලන්න පුළුවන්. එහෙම බලනකොට ඒ දිනට තව යන්න පුළුවන්. පළමුව බලන්නකො හිතේ ස්වභාවය. නේ ඒ නිසා ඔබ මේ අවුරුද්දට අම්මලා බලන්න ගියා නම් අම්මලින් තාත්තලින් නෑ අම්මලා තාත්තලින් බලන්න යන්නේ. යනකොට ගිහින් අම්මා තාත්තා බලන්න යනකොට බරුටියක් අරගෙන හිතේ ඇති උණු සිතිවිල්ල බලන්නකෝ. ගෙදර ඉඩම කඩම ලියව ගන්න හිතන බරු ටිකක් වැඩියෙන් ගෙනිච්චද? එදි පෙරදි ටිකක් නිකන් ඇරෙන්න බැරි කමට ගියාද? මට ඉඩම කඩම ලිව්වෙත් නෑ ඒත් නුගිහින් බැරි කමට ගියාද? ඔය ඔය ටික තියෙන තේරුම කාගේද? ඕගොල්ලොන්ගේ හිතේ. ඒ වුණාට ඕගොල්ලෝ ගිහින් ඉදිරිපත් වෙන්නේ. අයියෝ අර අසරණ අම්මා තාත්තර එකම දරුව කියන අදහස පෙන්නගෙන තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් බලන්න ඕනේ ඇතුලේ තියෙන ස්වභාවය. එහෙම හිතන්න මං මං කියනක හිතන්න තේරෙන්නේ නැද්ද? කතා කරනකො මාත් එක? දැන් ඕගොල්ලොන්ට කරන වැඩ පොලකදී හරි කොතනකදී හරි ඔහොම එහෙම හිතෙන්නේ නැද්ද? දැන් සමහර අය අපි දැන් ඔන්න ගෙදර නෝන ඉන්නවා. නෝන කෑ ගහන නෝන කෙනෙක් වුණොත් මහත්ය දැන් කල්පනා කරනවා මහත්යට ගමනක් යන්න ඕන දැන් අනිද්දායින් අනිද්ද විතර ලබන සති විතර ගමනක් යන්න ඕන. දැන් ඕකට අනිවාර්යෙන් ඕන කෑ ගන්නවා. දැන් ඊට පස්සේ මහත්ය යුද උපක්‍රම යොදනවා. පොල් ටික ගන්න වෙලාවට දැන් පොල් ටික ගන්න යනවා. ඊට පස්සේ ගේ යතු ගන්න ඒවට උදව් කරනවා. කෑම උයන ඒවට උදව් කරනවා. දැන් නෝනත් එක බොහොම සුබද සීලුන්. දැන් ඉන්නේ ඒ ඉන්න වෙලාවට මහත්ය කල්පනා කරොත් දැන් මම මේ ටික ලම් වෙලා නෝන්ට පොඩි උදව් උදව් ටිකක් කරනවා නෝන කැමති නම් නෝල්ලයි ගෙදර එහෙම යන්න ඊට පස්සේ ඒ ගෙදරත් යනවා ඊට පස්සේ මේ වෙනදත් නැති විදියට දැන් එතෙන්දී ඒ ටික කරන්නේ මහත්ය කල්පනා කරොත් මගේ හිතේ තියෙන ලබන සතියේ යාළුවෝ ටිකක් එක ගමනක් යන්න ඒකට කෑ ගහන එක වලක ගන්න කරනවා තමයි මේකට යුත් කරන්න කියන ඒ හිත තියෙන කාගේද ඒ කරන මිනිස්සෙ හිතෙන්නේ අන්න බලු ඇත්තට ওই විදිහට හිත අවදි කරගන්න පුළුවන් නම් පුදුම වටිනකමක් එනවා. ජීවිතයට අර්ථයක් එයි. ධර්මයේ ලැබුණ වෙයි. නැත්තම් මේක මේක ප්‍රායෝගික වෙන්නේ නැත්තම් කීවෝ කීවෝ යන එකක් තමයි වෙන්නේ ඉතින්. කීවෝ කීවෝ යනවා හහා ඉන්නවා. නේ? ඕකමනේ ඉතින් අපි කරන්නේ මේ සංසාරේ. මේ ජීවිතේ. ඒ නිසා දැන් කල්පනා කරගන්න ඔය විදිහට නුවණින් විමසලා තමන්ගේ සිත හඳුනගෙන ඒ අකුසල ධර්මයන් තුලින් ඈත් වෙන්නත් පුළුවන් කුසල ධර්මයන් උපදවා ගන්නත් පුළුවන් තමන්ගේ මනෝභාවයම අධ්‍යයනය කරන්න. මනස තුලම ක්‍රියාත්මක වෙන කුමක්ද කියලා අධ්‍යයනය කරගෙන මේ සංසාර කතරෙන් ඈතර වෙන්නම හේතු වේවා කියලා සාදුනා දෙන්න. අද මෙම ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ සීතා වෙඩිසිංහ මහත්මිය අබරකඩ හෝමාගම විශේෂ අරමුණු වෙලා තියෙන අභව ප්‍රාප්ත සේනාරත්න අමරසිංහ සොහයුරා වෙඩිසිංහ පියා සහ මේගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිස එනිසා ඒ ඉහිතින් නම් සඳහන් කළා වූ ඒ මීයන්ට ඒ දුනායට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඒ වගේම කල්පනා ජීවත් වන මෑණියන් නිරෝගී සුවය සහ අපසෝසස් පිළ විභාගයට පෙනී සිටින හාසිනී අනුරාධා දියණියට සෙත්පතා තමා ඒ ඇත්තන් මේ දායකත්වය දරන්නේ. ඒ වගේම තවත් දායකත්වයක් දරනවා කුසුමාවතී රතුවිතාන මිය 390න් 3 බෝධිරාජ මාවත හබරකඩ හෝමාගම අරමුණු වෙලා තියෙන මාස 10කට පෙර මිය ගිය HD DS රාලහාමි ස්වාමි පුරුෂයාත් මිත්‍රානන්ද විජයානන්ද පුතුණුවන්ට පිම්පිනිසත් සයිමන් රතුවිතාන පියාණන් UD මැන්සිනෝනා මෑණියන් ඇතුළු පවුලේ මියගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් ජීවත්ව සිටින පවුලේ සැමට සෙත් පැතීම පිණිසත් ඒ නිසා ඇත්තන් නම්ින්ද මිය පරලෝ යන්ට යෙදුනා වූ ඥාති වර්ගයාට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න එහෙනම් කල්පනා කරගන්න විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවට සම්බන්ධ වූ අය වෙනුවෙන් මිය පරලොයන්ට ගියා වූ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න ඒ වගේම සියලු පින් කැමති දෙවි දේවතාවුන්ද මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා සාදුනාදයක් දෙන්න. ඒ වගේම සම්බන්ධන ඔබ අප හැම දිනාටම මේ උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීමෙන් නිවනින් සැනසෙන්න හේතු වේවා වාසනාව වේවා. අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් සෙනසුනේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ දේශකයන්න් වහන්සේට නිරෝගී සම්පන්නිය දීර්ඝායස සම්පන්නිය අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු